එතනම අර අරමුණ බැලුවට අරමුණේ ස්වභාව ලක්ෂණ සටහන් ආකාර බලන්නේ නැති එක දැන් බණෙන් පස්සේ තේරුණා කියලා කියන කතාවම තමයි කියන්න තියෙන්නේ. දැන් භාවනා කරලා හරියට භාවනා වෙනකොට මේ කයේ මේ තියෙන සමමිතික බව නැති වෙනවා. ඒක එක්ක පැත්තකට දෙනවා. එහෙම නැත්නම් අර වැක්කිරන ගතිය එනවා. ඒ වැක්කිරනවා කියලා කියන්නේ රිලැක්සේෂන් එක. මෙහෙම කරගෙන ඉන්නකොට දණුපතේ ගැහුවොගේ කවදාකවත් නැග රිලැක්ස් එක්ක නෙවෙයි තියෙන්නේ. ඒ නිසා භාවනාවේදී නාම රූප ධර්ම හරියට පෙළ ගැහිලා යනකොට මේක මේ පැත්තෙන් සෝදපාලුව සිද්ධ වෙනවා. මේ අරක ලස්සනට යනවා. නමුත් නැගිටලා බලනකොට වෙන්නේ මේ මේ කාලය තුල පාලනයක් තිබිලා නැහැ මගේ. يعني මේ කයේ හැඩේ පිළිබඳ පාලනයක් නැහැ. නමුත් එකයි ඉතින් දෙන්න තියෙන උපදේශක ගොඩාක් කල්කරනද දැන් ඒ කරගෙන කරගෙන යනකොට මේ මේ වැඩේට බහිනකොට අපි ඒ භාවනා මානසිකාරය රූප ධර්ම ගෙවම් කරගෙන නාම ධර්ම දිගේ හුදුවට ගැඹුරට යනකොට මේ කයෙන් නිදොස් නිදහස් නිදහස් වෙන වෙලාවක් එනවා මේ කයෙන් සමගන්න වෙලාවක් එනවා අන්නේ සමගන්න වෙලාවට අවදි වෙන්න නම් අවදි වෙලා මේක කෙලින් තියෙන මට්ටමට ගන්න නම් අන්නේ පරිවර්තනය වෙන තැන සංක්‍රාන්ති අවස්ථාවේදී හොඳට සිද්ධි කරනවා කියලා කියන්නේ වශී කරනවා කියලා කියන්නේ ගොඩාක් කල් කරන කරලා තමයි ඒක හදාගන්න පුළුවන්. ඉන්සක් වෙන ඒ ඉතින්ට එනකම් ඒ භාවනා ගමන්ට හුරු වෙනකම් සිද්ධි වෙනකම් වශී වෙනකම් මේ ගැන අමතක කරලා කරගෙන යන්නේ. අමතක කරනවා කියලා කියන්නේ මසල කහනවා කියන එක නෙවෙයි. උගා කල් කරනකොට කරනකොට තමන තේරෙන පටන් අර ගන්නවා භාවනා හරියට යනකොට කය වැක්කෙන්න ගතිය. ඒ නිසා කෙනෙක් යා බල්ලා කියන්න පුළුවන් එමන් චරංගපානවද භාවනා කරනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් යෝග ව්‍යායාම කරනකොට ඒ යෝග විනාඩි 10 15 කරලා පස්සේ සවාසනයට යන්න කියනවා. සවාසනය කියන්නේ මලමිණියක ස්වරූපේ. මලමිණිය තමයි රිලැක්ස් කරන එකම දේ ලෝකේ තියෙන. ඉන්නකම් තටමනවා. ජීවත් වෙන තාක්කල් තටමනවා. ඒ නිසා කවදාක රිලැක්සේෂන් එකක් නැහැ. හැම වෙලාවෙම මෙඩිකල් අල්ලගෙන තියෙනවා. මලවින් එක දිහා බලනද ඒකේ ඇඟපය අතපය වැටලා තියෙන විදිය සම්පූර්ණ වැක්කිරලා. නිසා යෝගය කරලා උඩු අතර බුදියාගෙන ඇඟ පුළුවන් තරම් දඬු කරන්න කියනවා. දඬුවලක පාරට අතරින්. ආයෙත් දඬුවල ආයත අතරින්. එහම අතහැරලා තමයි තේරුණාට පස්සේ කියනවා ඒකේ නිසි ක්‍රමයට වැටෙනවා කියලා. එහෙම විනාඩි 10ක් ඉන්නේ කියලා කියනවා. පැයක් බුදියාගත්තට වැඩිය ජොලි. මොකද සම්ම සම්පූර්ණම නිදහස් වෙනවා. අනිත් වගේ මේ ඇඟට නිදහසක් ලැබෙන්නේ මේ හිත මානසිකාර්ය ලස්සනට කරන වෙලාවයි. මේ එතකොට මේක මගේ ඇරෙනවා. අහු වෙනවා කවුරුත් ඒකට අවදි වෙන්න පුළුවන් වෙනවා. දෙකම එකවර කරන්න බෑ. ලක්ෂ වාරයක් එහෙම කරනකොට මේක අවදි වෙන්න වෙනවා. ඒක නිසා එකයි කරන්න වෙන්නේ පශ්චාත්තාපය නැති කරගන්න. ඒක මෙතන මෙතන ගියාට පස්සේ වෙනවා. අපිට කලන්තය හැදිලා වැටුණාට පස්සේ අපිට කියන්න පුළුවන් අපිට බද්ධ පරියන්කේ වැටෙන්න ඕනේ කියලා. කලන්තය හරි සීනතිලා වැටෙනකොට අපි දන්නේ නැහැ. ඒක පාලනය කරන්න බෑ. ඒ වගේ එකක් තමයි වෙන්නේ. හරියන්කේ ඉන්නකොටත් එහෙම සිද්ධ වෙනවා. ඒ නිසා කවදා හරි භාවනා කරලා මේ පාඩම දන්න කෙනෙක් තව කෙනෙක් එහෙම ඉන්නවා දැකලා අවඥාවට ලක් කරන්නේ. භාවනා නොකරු එක අවඥාවට ලක් කරනවා. භාවනා කවදාවත් කරන්නේ ආපෝ මේගොල්ලෝ භාවනා භාවනා කරනකොට බුද්ධි. නැත්නම් භාවනාවට වැක්කිරලා නේ කියලා අවඥාවට ලක් කරනවා. ඒ කියන්නේ කවදාකවත් ඒකේ තියෙන බරපතලකම දන්නේ නැහැ. ඒ නිසා කියනවා විද්‍යානේව විජානಂತಿ විද්‍යඥ පරිශ්‍රමං නව වන්ද්‍යා විජානಂತಿ ගුරුම් ප්‍රසව වේදනං කියලා. ඒ විද්‍යාඥයා තමයි දන්නේ විද්‍යාව ලබා ගන්න එහා කරපු පරිශ්‍රමයේ තියෙන දරුණුකම. උදාහරණයක් වශයෙන් කියනවා වඳ ගෑණියෙකුට කවදාකවත් ප්‍රසව වේදනාව අවබෝධ කරගන්න හම්බෙන්නේ නැහැ කියලා. ප්‍රසව වේදනාව දන්නේ වදපු අම්ම කෙනෙක් විතරයි. ඉතින් ඒක නෑ මේ වදපු අම්ම කෙනෙකුට තව කෙනෙකුට උදව් කරන්න පුළුවන්. මද ගෑණියෙකුට බෑ. මොකද එයා විතල නැහැ. ඒ නිසා මේ වැඩේ යනකොට අපිට කැප කරන්නේ නැහැ කියලා මොනම දෙයක්වත් ඉතුරු වෙන්නේ අපේ නම්බුව, අපේ කීර්ති නාමය, චරිත ලක්ෂණ මේ සියල්ලම කැප කරන්නේ ලාභයකට සත්කාරයකට නෙවෙයි. නෛර්යානික දෙයකට ඒකට බුදුජානනාචාවට සම්පූර්ණ ලයිසන් එක දීලා තියෙනවා. මේක හොඳ තැනක්. අපිට අපේ ජීවිතයේදී නැත්නම් මේ පාරමිතා පුරනකොට ඇසිස් මස්ලි දන් දෙන්න බැරි වෙන්නේ. ඉතින් මොන දන් දෙතයි. මේ ශරීරේ දන් දෙන්න. ශරීර දුන්න නැත්නම් භාවනා හරියන්නේ නැහැ. ඉතින් ඒක මෙහෙමම කරගන්න කරන්න හම් වෙන්නේ නැහැ. මේ ශරීරේ දීලා දාන තැන හොඳට කරනකොට කරනකොට පස්සෙනකොට ඒක පිළිබඳවත් අවදි වෙන්න පුළුවන් ගැටියක් වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් හීනෙකට අවදි වෙන එක අදාහ ගන්න කියලා කියනවා. හීනෙ කියලා කියන අවදි භාවය නැති එකක්. හැබැයි සුන්දර තනක්. මට අමහිරි තනක්. නමුත් කාටද හීනකට අවදි වෙන්න පුළුවන්. මම මේ ඉන්නේ හීනෙක කියලා පච්චා විඥා නිකම්ම හම්බෙනවා. ඉන්නේ පියාඹන්න පුළුවන්, වතුර ගිලෙන්න පුළුවන්, ඕන දෙයක් කරන්න පුළුවන්. නමුත් අවදි වෙන්න බැරි නිසා වාසිය නැහැ. ඒ නිසා මේ භාවනා කරනකොටත් මේ යම් යම් දේවල් කැප කරලා මේ ටික කෙලින් කරගෙන හදාගෙන යනකොට ඒ කයේ කඩාවැටීම සිදු නමුත් ලස්සන දේවා කිලිවිලා තියෙන අනින්දක නෙවෙයි ඉන්නේ කියලා දානවා. ඒ නිසා ඒ ඒ සංක්‍රාන්ති අවස්ථාවේ කියන්නේ භාවනා සම්පූර්ණයෙන්ම ප්ලේන් එක ගිහලා රන්වේ එකෙන් ටේක් ඔෆ් කරන වෙලාව වගේ ඔලුවෙන් වායු ධාරාවට මාරු වෙන තැන තියෙනවනේ. එතනදී සම්පූර්ණ ප්‍රතිතද කරගන්න බෑ හැම කෙනාම. කියනවනේ කෝ එකක් ගිහලා හරියට මෙහෙම වෙන්නේ කියලා අන්න ඒ වෙලාවේදී තමන් දැනගන්න ඕනේ දැන් මේ රූප ධර්ම දිගේ ගිය වේගයේ අන්තිමට අවේගී මට්ටමට ආවට පස්සේ නාම ධර්ම වල උස්සනවා මේක. වායතරාවට තරණයකට සම්බන්ධතාවය ගන්න ඒරොඩයිනමික්ස් වලට යන්න හදනකොට උතුම ත්‍රස්ට් එකක් දෙන්නේ. පොළව දෙදරුම් කරනවා. ඒ 5 star ප්ලේන් එකක් එහෙම ගන්නකොට උස්සනකොට පාරායින හදවස තියෙන අඟ අඩිය කහමාරේ ලයිට් කණු ගලවලා යනවා. නායක කරන මෂ්රූම් ලයිට්ස් ගලවලා යනවා ඒක අර වේගෙට. ඒ කියනවා මේ තට්ටයක ඇති වෙන සුළි සුළඟ ඒ ගන්න වෙලාවේදී පියාසර කරන වෙලාවේදී තට්ටයක ඇති කරන සුළි සුළඟ විනාඩි 10ක් යනකම් ආකාශයේ තියෙනවලු. ඒ නිසා ප්ලේන් එකක් එක එක ගම ගියේ ප්ලේන් එක ඊගාව ප්ලේන් එක යන්න විනාඩි 10ක් පරසකක් තියෙනවා. ඒ තරම් වාතය කලබගෙන යන්නේ. ඉතින් මේක යනකොට ශරීරය හැම වෙලාවෙම සහයෝගය දෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් Taman අරක පුරුදු කරලා පුරුදු කරලා පුරුදු කරලා යනකොට එන්නේ එන්නේ එන්නේ අර පුංචි පුංචි දේවල් පාලනය කර ගන්න පුළුවන් තත්යකට එනවා. ඉතින් ඒ නිසා විස්තරي බොහොම මම හිතනවා හොඳ ධෛර්ය කරවන සුළු නැතයිගේ සංඥාව ලියුප එකක්. අත් ඒකම පරිහංකේදී මේක දෙතුන් සැරයක් වෙන බවට මේකේ නිදර්ශන තියෙනවා. ආනපාන නැති වෙනවා. අංග නිර්වින්දනය වෙනවා. ආය ආනපාන මත වෙනවා. ආය ආනපාන දිගනට ආය අංග නිර්වින්දනය වෙනවා. ආය විවේක වෙනවා. ආය ආනපාන නෝමෝම වෙවි. එක පරිහංකේ මේ වගේ චක්‍ර 10ක් 15ක් යනවා. යනකොට යනකොට අන්තිමට යනකොට අර කඩා ගන්න ගතිය තිබුණත් බොහොම ඩිංගයි වෙන්නේ. මුල් රාමෙදී නම් ගොඩක් වෙනවා. ඒ නිසා ඒවට අපි කියන්නේ වශී කරනවා කියලා, සිද්ධි කරනවා කියලා, සීසන් කරනවා කියලා. ඉතින් ඒක මේ තමයි භාවනාව කියන්නේ. ඉතින් ධානකන් යෝ භාවනාව කියන්නේ ආසේවනක් ප්‍රත්‍ය කියලා කියන්නේ. ඒක කොට අල්ලගත්තට පස්සේ ඒක ලක්ෂ වාරයක් කරලා කරලා අත්දැකීම් පුරුදු කරන දේ කියන භාවනා කරනවා කියලා. ඒ නිසා අපි මේ මේ සතිය පිහිටුවගෙන ආනාපානිය අල්ලගෙන මේ ඔක්කොම පහසුකම් කියලා දෙන්නේ අන්නේ ගැම්ම ගන්න. භාවනාවට නිකම් එනික යාබෝන් කරගන්නයි දෙන්නේ. යාබෝන් වුණාට පස්සේ යාවැඩි බාර ගන්න. ඊට පස්සේ ඔටෝ පයිලට් එක දාලා යන්න.